بسم الله الرحمن الرحيم سم كرنان ويت الله جي نامين إذا السماء انفطرت وإذا الكواكب انتثرت وإذا البحار فجرت وإذا القبور بعثرت علمت نفس ما قدمت وأخرت අහස පැලුණු විට ග්‍රහයෝ හැලුණු විට මුහුදු පුපුරුවනු ලබන විට මිනී වලවල් පෙරලා දමනු ලබන විට ජීවත්වෙමින් සිටින විට පෙර කළ දෑ හා පසු කළ දෑ සෑම ආත්මයක්ම මැනවින් දැනගනී. يا أيها الإنسان ما غرك بربك الكريم الذي خلقك فسواك فعدلك في أي صورة ما شاء ركبك كلا بل تكذبون بالدين وإن عليكم لحافظين كراما كاتبين يعلمون ما تفعلون අහෝ මිනිසා නුඹට උපකාර කළ තියාගශීලී වූ නුබේ පරමාධිපතියා කෙරෙහි නොසැලකිලිමත්ව සිටීමට නුඹ රවටාදමුවේ කුමක්ද ඔහු කෙසේ දෙයත් නුඹව මවා අවයවයන් නිසියාකාරව පිහිටන ලෙස නුඹව හැඩගස්වා නුඹට ගැලපෙනසේ අවයවයන් සකස් කළේය කුමන හැඩයකින් හැඩගැස්විය යුතුද යන්න ඔහු සිතන්නේද ඔහු නුඹව ඒ අයුරින්ම සකසා හැඩගැස්වේය එසේ නොවිය යුතුයි. එහෙත් නුබලා ප්‍රතිඵල ලබාදීම බොරුවක් යැයි ප්‍රකාශ කරන්නෙහුය. සැබවින්ම නුබලා කෙරෙහි නුබලාගේ ක්‍රියාවන් අධීක්ෂණය කරන මලක්වරුන් සිටිති. ඔවුහු ගෞරවයට පාත්‍ර වූ නුබලාගේ ක්‍රියාවන් හා කතා කරන දෑ සටහන් කරුවෝ වෙති. නුබලා කරන දෑ ඔවුහු දනිති. الأبرار لفي نعيم وإن الفجار لفي جحيم يصلونها يوم الدين وما هم عنها بغائبين وما أدراك ما يوم الدين ثم ما أدراك ما يوم الدين يوم لا تملك نفس لنفس شيئا والأمر يومئذ لله සැබවින්ම යහපත් පුද්ගලයෝ සැපතෙහි සිටිති. තවද සැබවින්ම අපරාධකරුවෝ නිරයෙහි සිටිති. ප්‍රතිඵල ලබා දෙන්නා වූ දින ඔවුහු එහි පිවිසිති. ඔවුන් එයින් බැහැරවන්නන් ලෙස සිටින්නෝ නොවෙති. ප්‍රතිඵල පිරිනමන එම දිනය කුමක් දැයි නොබට හඳුන්වා දෙන්නේ කුමක්ද. අනතුරුව ප්‍රතිඵල පිරිනමන එම දිනය කුමක් දැයි නුඹට හඳුන්වා දෙන්නේ කුමක්ද. කිසිම ආත්මයක් තවත් ආත්මයකට උදව් උපකාරකිරීමට උරුමකම් නොමැති දිනයයි. එදින සියලු කාරයන් අල්لهට සතුවේ.